තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්හා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස රූපකාණ්ඩයට අදාළව සබ්බන් රූපන් න හේතු අහේතුකං හේතු විපයුත්තම් සප්පච්චයන් සංකතන් රූපී ලෞකියන් කියන කාරණා සම්බන්ධ කරගෙන පසුගිය දේශනාව අපි සාකච්ඡා කරන්නට යෙදුනා. අපි රූපය ගැන විස්තර කරනකොට කිසිම රූපයක ලෝභ දේශ මොහ ලෝභ අධේ සමෝහ ආදී හේතුන් නොයදන බව සාකච්ඡා කළා. ප්‍රත්‍ය සහිතව හේතුප්‍රත්‍යයෙන් උපදින බව කතා කළා. සප්පච්චයන් කියන කාරණා ඇසුරු කරගෙන සංකතන් කියන කාරණාව ගැඹුරින් විස්තර කරගත්තා. රූපය කියන්නේ පවතින ධර්මයක් නොවන බව සංකත උපදින ධර්මයක් බව රූපී කියන කාරණාවෙන් රූපවත් කියලා කතා කළා. පෙනෙන ඇහෙන දැනෙන සීමාවෙන් රූපවත් වෙන බව කතා කළා. ලෞකියන් කියන කාරණාව ඇසුරු කරගෙන ඒක ලෝකෙට අයිති ධර්මයක් ලෞකික ධර්මයක් බව සාකච්ඡා කරගන්නට යෙදුනා ලෝකයේ කිව්වට පස්සේ පංච උපාදානස්කන්ධ ලෝකයටයි රූපය අයිති කියලා කතා කරගන්නට යෙදුනා අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන ඊළඟ කාරණාව තමයි සාසවන් කියන කාරණාවත් සංයෝජනීයන් කියන කාරණාවත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සබ්බන් රූපන් සාසවන් සහ සංයෝජනීයන් සාසවයි සංයෝජනීයයි කියලා කිව්වට පස්සේ මෙතන රූපේ කවම කවදාකවත් සංයෝජන යෙදෙන බවක් හෝ ආශ්‍රව යෙදෙන බවක් ගැන නෙවෙයි විස්තර කරන්නේ ආශ්‍රව වලට හිත කර බවත් සංයෝජන ධර්මයන්ට හිත කර බවත් තව පැත්තකින් කිව්වොත් ආශ්‍රව සහ සංයෝජනයන්ගෙන් වැහුණු අවිද්‍යා සහගත ස්වභාවයකටයි රූපය සාසව වෙන්නේ සංයෝජනීය බවටපත් වෙන්නේ සංයෝජනයන් නොමැතිනම් ආශ්‍රව ධර්මයන් නොමැතිනම් එතනදී රූපය කියන එක කොයිම මොහොතකවත් ආශ්‍රව යෙදෙන්නෙත් නැහැ සංයෝජන යෙදෙන්නෙත් නැහැ සංයෝජනයන් සහිත විච්ච අවිද්‍යාව සහිත විච්ච තැනකටමයි රූපේ සංයෝජනීයයි කියලා පනවන්නේ සාසවන් කියලා පනවන්නේ එහෙනම් මෙන්න මේ කාරණාව විග්‍රහ කරගන්නකොට අපි තෝරගන්නට ඕන ආශ්‍රව ධර්ම කියලා කිව්වට පස්සේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා ආශ්‍රවයන් අපි හඳුන්වනවා. ඒ වගේම සංයෝජනිකවම දස සංයෝජනයන් අපි විග්‍රහ කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග අවිද්‍යාමාන උද්දච්ච ආදී වශයෙන්. එහෙමනම් මේ දස සංයෝජනයන් සහ ditthi කියන දෙක අතර ලොකු සම්බන්ධයක් ආශ්‍රව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව සහිත තැනකමයි දස සංයෝජනයන් පවතින්නේ. ආශ්‍රව ධර්ම වලින් තොර තැනක කොයිම මොහොතකවත් සංයෝජන ධර්මයන් පවතින්නේ නැහැ. සංයෝජනීයන් සහ සාසවන් කියන කාරණා දෙක මේ නිසා අපිට එකට සම්බන්ධ කරගෙන කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට කාමාශ්‍රව වශයෙන් අපි තෝරගන්න ඕන කාම ය කියලා කියන්නේ තව පැත්තකින් ඉච්ඡාව කියන එක. එතකොට කාම ආශ්‍රවයට හේතුව තමයි මූලික වශයෙන්ම රූපය න හේතු අ හේතුකන් හේතු විප්පයුත්තන් සප්පච්චයන් සංකතන් රූපී ලෞකියන් කියන කාරණාවන් නොදන්නා කම නිසාම එහෙම නැත්නම් රූපේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න කම නිසාමයි අපිට ආශ්‍රව ධර්ම ටිකේ දෙන්නේ කයි පැත්තෙන් කතා කළත් අවිද්‍යා ආශ්‍රවය නිසාමයි මේ ditthිගත වීම සියල්ල සිද්ධ වෙන්නේ වැරදි විදිහට ලෝකේ ඒ නිසාමයි කාම භව රූප භව අරූප භවයන් ගොඩ නැගෙන්නේ කාම ආශ්‍රවයන් මතුවේවි මතුවේවි එනම් මේ හැම පැත්තකින් බැලුවත් අග ඉඳලා මුලට ගැලපුවත් මුල ඉඳලා අගට ගැලපුවත් ආශ්‍රව සහිත භව නිසාමයි රූපය ශාස්ත්‍රවයි කියලා පනවන්නේ ආශ්‍රව සහිත තැනකටයි රූපය ශාස්ත්‍රව වෙන්නේ එතකොට සංයෝජන සහිත තැනකටයි රූපය සංයෝජනීයන් කියලා පනවන්නේ. එහෙම නැතුව කොයිම මොහොතකවත් අප්‍රියාපන්න භූමිය විස්තර කරනකොට එතනදී රූපය ගැන කතා කරන්නේ නැහැ. අප්‍රියාපන්න භූමියේ කතා කරන්නේ ස්කන්ධ ධර්මතා හතරයි. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන තැනින් කබලින්කාර ආහාරය පනවන්නෙත් නැහැ අප්‍රියාපන්න භූමියේදී. පස්සේ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ටික විතරයි පනවලා තියෙන්නේ. ඒ වගේම එතනදී අපි ගැලුවොත් ආයතන විදිහට මන ආයතනයයි ධම්මායතනයයි දෙක විස්තර කරලා තියෙන්නේ. අප්‍රියාපන්න භූමිය කියලා කියන්නේ ඇත්තටම අපි අවිද්‍යාසව කාමාසව භවාසව ditthyaසව වලින් තොර වෙච්ච තැන එහෙම නැත්නම් දස සංයෝජනයන් ප්‍රහීන වෙච්ච භූමිය තමයි අප්‍රියාපන්න භූමිය කියලා අපි කතා කරන්නේ. මේ රූපය පැත්තෙන් ගත්තොතින් රූපේ හැම මොහොතකම ආශ්‍රව සහිත තැනකටමයි රූපේ මුණ ගැහෙන්නේ සංයෝජන සහිත තැනකටමයි රූපේ මුණ ගැහෙන්නේ රූපේ ගැන කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ ආශ්‍රව නිසාමයි රූපේ පරිහරණය කරන්නට පුළුවන් එකක් රූපය සමග ගනුදෙනු කරන්නට පුළුවන් කියන තැනින් දිටිගත වෙලා අපි නැවත නැවත කාම භව රූප භව අරූප භව සහිත ආශ්‍රවයන් ගොඩ නැගිලා අවිද්‍යා ආශ්‍රවයට කොටු වෙලා සසර පැවැත්ම නිර්මාණය වෙන්නේ. එහෙනම් මෙතන හොඳට තෝරගන්නට ඕන සක්කාය දිට්ඨි කියන තැනින් ගත්තට පස්සේ අපි තෝරගන්න ඕනේ මේ සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට තවත් නමක්. එතකොට පංච උපාදානස් කන්දේ පිළිබඳව පවතින වැරදි දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය බවට පත් වෙන්නේ. එනම් මමය මගේය කියන තැනින් කටයුතු කරන එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා නෙවෙයි සක්කාය දිට්ඨියේදී. හැබැයි සක්කාය දිට්ඨිය කැඩෙනකොට එතනදී සිද්ධ වෙන කාරණාවක් තියෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙන මොහොතේදී ඒකාන්ත වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලි හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න ධර්මයක් භව සංකත ධර්මයක් බව දකින නුවණක් පහළ වෙනවා මමේ මගේ කියන හැඟීම සහ මුලින් නැති වෙලා නොගියත් මම වශයෙන් මගේ වශයෙන් පනවන්නට දෙයක් නොමැති බව මම වශයෙන් මගේ වශයෙන් ගන්නට සුදුසු නොවන බව එතනදි දකිනවා සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා. එහෙමනම් හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් සංකත වශයෙන් මේ ලෝකේ යථාර්ථය පංචස්කන්ධ ලෝකේ යථාර්ථය දකින්න කොටයි පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න එහෙම නැත්නම් ලෝකයෙන් මිදෙන්නේ ඒකෙන් මිදෙන්නට නැනනුවන පහල කරගන්න මූලික දර්ශන මාත්‍රයටයි අපි කියන්නේ සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. එහෙම නැත්නම් මේ මූල දර්ශනයේ තුලිමුයි අපිට පුළුවන්කම ලැබෙන්නේ දස සංයෝජනයන් ප්‍රහීන කරන මාර්ගයට ඇතුල් වෙන්න. එහෙනම් හොඳට තෝරගන්නට ඕන කාරණාවක් තියෙනවා. දස සංයෝජනයන් ප්‍රහීන කරන්නට නම් අනිවාර්යයෙන්ම මූල දර්ශනයක් තියෙන්නට අවශ්‍ය කරනවා. ඒ දර්ශන පතේට යොමු වෙච්ච තැනයි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් දුර යන්නේ. ඒ තාක්කල් මේ සංයෝජන ධර්මයන්ගේ දුර්වීමක් හෝ දුරු කරන පිළිවෙතක් දර්ශනයක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කරලා බලමු ඇයි මෙතනදී ආශ්‍රව සහිත තැනකින් රූපය සාසවන් කියලා පෙනෙන්නේ සංයෝජනීයන් කියලා පැනෙවි කියන කාරණාව ගැඹුරට විග්‍රහ කරගන්නට මෙතනදී වැදගත් වෙන මූලික කාරණාවක් තියෙනවා රූපේ පරිහරණය කරන්නට පුළුවන්කම තියෙන්නේ ආශ්‍රව සහිත මනසකට විතරයි එහෙම නැත්නම් ආශ්‍රව සහිත තැනකට විතරයි අපරියාපන්න භූමියේදී රූපේ පරිහරණය කරන බවක් පෙන්වලා දීලා නැහැ මේකෙන් කියන්නේ නැහැ අනාගාමි විච්ච උත්මේක් පවා මේ රූපේ පරිහරණය කරන එකෙන් මිදිලා තියෙනවා කියලා. අපි තෝරගන්නට ඕන ධර්මතාවයක් තියෙනවා. මනුස්ස ලෝකයේදී එහෙම නැත්නම් මේ කාම ලෝකයේදී දස සංයෝජනයන් ගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන සංයෝජනයන් ප්‍රහීන වුණත් රූප රාග අරූප රාග අවිද්‍යා මාන උද්දච්ච කියන සංයෝජන ටික අනාගාමී උත්මේකටත් තියෙනවා එතකොට අපි දකින්න ඕන කාරණාවක් තියෙනවා මෙතනදී මේ ඕරම්භාගීය සංයෝජන පහ අයින් වෙලා ගියත් උද්දම්භාගීය සංයෝජනයන් කාම ලෝකයේ ඉන්න තාක්කල් කාම ලෝකේ පරිහරණය කරන තාක්කල් කාම ලෝකයේ හා සමග බැඳිලයි පවතින්නේ කියන කාරණාව. එතකොට අපිට මෙතනදී දකින්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා මොකටද අපරියාපන්න භූමියේ මේ රූපේ පනවන්නේ නැත්තේ කියලා. ඇයි ස්කන්ධ ධර්ම හතරක් විතරක් පනවලා තියෙන්නේ කියන කාරණාව. එහෙම නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මතා ටික විතරක් ඇයතනදී පනවලා තියෙන්නේ. රූපය මොකටද පනවලා නැති කියන එක. ඔන්න ඔතන තෝරගත්තු දින් තමයි අපිට තේරෙන්නේ මේ ධාම දකින්න ධාම අවබෝධය තුල ඉන්න ශ්‍රාවකයෙක් එහෙම නැත්නම් සියලු සංයෝජනයන් ප්‍රහීන කරගත්ත අප්‍රියාපන්න භූමියේදී රූපය කියන එක මුණ නොගෙහෙන්න හේතුව අපි තෝරගත්තොත් ඒක බොහොම වැදගත් වෙනවා ඉදිරියට අපිට මේ ධර්ම කාරණා විග්‍රහ කරගෙන යනකොට. ඒක තෝරගත්තනම් රූපේ ඇත කියලා යම් දෘෂ්ටියක් තිබුණා නම් ඒක දුර වෙලා යනවා. එතකොට තියෙන ලෝකයක් තියෙනවා ඒ ලෝකෙ තුල අපි ජීවත් වෙනවා කියලා තිබුණා නම් දෘෂ්ටියක් ඒ දෘෂ්ටියත් ප්‍රහීන වෙලා යනවා මේ රූපේ යථාර්ථය දකින්නකොට එහෙම නැත්නම් රූපය හම්බ වෙන්නෙම ආශ්‍රව ධර්මතා නිසා කියන එක තෝරගත්තා නම් අපි මේ විදිහට හිතලා බලන්නට ඕන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන තැනින් තමයි අපිට මේ ගැන තෝරගන්නට බොහොම හොඳ තැන පස්සපච්චා වේදනා කියන තැන. ස්පර්ශය නිසා යම් වේදනාවක් ජනිත වුණොතින් සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා ආදී වශයෙන් මෙන්න මේ වේදනාවෙන් තමයි යම් හඳුනා ගැනීමක් කරන්නට ඕනම මොහොතක පුළුවන්කම ලැබෙන්නේ. අපිට මේ වේදනාවෙන් හැර දැන හඳුනා ගැනීමක් කරන්නට යම් මොහොතක් ලැබෙන්නේ නැහැ. පස්සපච්චය වේදනා කියන තැනෙන් තමයි නිතරම අපිට ලෝකේ මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්නේ එහෙම නැත්නම් දැන හඳුනා ගැනීමක් මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්නේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැනදිත් පෙනෙන ඇහෙන දැනෙන හිතෙන මට්ටමින් තමයි අපිට යමක් ගෝචර වෙනව නම් ගෝචර වෙන්නේ. දැන් අපි හිතලා බලමු මේ පෙනෙනවා කියන තැන දිපවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන තැනින් මෙන්න මේ වේදනාව තමයි අපිට චිත්ත චෛතසික මට්ටමින් හඳුනා ගැනීමක් කරන්න පුළුවන් නම් පුළුවන් වෙන එකම තැන. ලෝකේ කියලා හෝ මම කියලා හෝ මගේ කියලා හෝ ගත්තා වූ මොන දෘෂ්ටිය තුල ඉඳලා ලෝකේ පරිහරණය කළත් මේ වේදනාවෙන් තොර ලෝකේ දැන හඳුන ගන්නට පුළුවන් කිසිම තැනක් යෙදෙන්නේ නැහැ. අපි කල්පනා කළ බැලුවොතින් අපිට කොයිම මොහොතකවත් රූපය ගැන හෝ ඇහැ ගැන හෝ කතා කරන්නට පුළුවන් කමක් යෙදෙන්නේ නැහැ මේ වේදනාව කියන එක ඉපදුනේ නැත්තම් එහෙනම් නිතරම අපි තෝරගන්නට ඕන මේ වේදනාව කියන එක පනවන්නේ රූපේ පැත්තෙන් නෙවෙයි වේදනාව කියන එක පනවන්නම වෙන්නේ අපිට මනස පැත්තෙන් එහෙම නැත්තම් විඥානයේ පැත්තෙන් තව විදිහකට කිව්වොත් එහෙමනම් නිතරම අපිට වේදනාවයි සංඥාවයි සංකාරයයි විඥානයයි කියන තැනින් හම්බ වෙනවා මිසක අපිට කොයිම මොහතකවත් මේ ලෝකයේ කියන එක රූප මට්ටමින් හම්බෙලා නැහැ. අපේ අවිද්‍යාව නිසා අපි හිතනවා ඇතුලේ ඉන්න සත්වයේ පුජ්‍යලයක් බාහිර තියෙන ලෝකයක් දකිනවා ඒ ලෝකේ පරිහරණය කරනවා කියලා මේ කාරණාවට එන්නේ අවිද්‍යාසහගත දෘෂ්ටිය නිසා එහෙම නැත්තම් මේ රූපේ යථාර්ථය ඒ විදිහටම තෝරගත්තේ නැති නිසා අපි දැක්කොතින් නුවණින් විමසලා අපිට කොයිම මොහොතකවත් වේදනාවෙන් තොරව පස්සපච්චා වේදනා කියන තැනින් ඔබට ගිහිල්ලා බාහිරට ගිහිල්ලා ලෝකෙ ගැන කතා කරන්න කිසිම අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. කිසිම තැනක් යෙදෙන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා කතා කරනවා නම් කතා කරන්නෙම ඇත කියන අන්තයකට හෝ නැත කියන අන්තයකට මුල් බැහැගෙන මෙවැනි ලෝකයක් පවතිනවා එහෙම නැත්නම් පවතින රූපයක් තියෙනවා ඒ රූපේ පරිහරණය කරන මමෙක් ඉන්නව ඇහැ දරාගත්ත කන දරාගත්ත නාසය දරාගත්ත දිව දරාගත්ත කය දරාගත්ත කියන තැනකින් අපි තෝරගත්තොතින් ඇහැ පිළිබඳ කන පිළිබඳ නාසය පිළිබඳ දිව පිළිබඳ කය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ කොයිම මොහොතකවත් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන එක සනිදස්සන කරගන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒක අනිදස්සනයි කියන තැනකින් තමයි පනවන්නේ. එතන සනිදස්සනයි කියලා පෙන්නනවා නම් පෙන්නලා තියෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි. එතනින් එහාට සියල්ල පෙන්නලා තියෙන්නේ අනිදස්සනයි කියලා. එහෙනම් දැන් අපි තෝරගත්තොතින් ඇහැ අනිදස්සන නම් කන අනිදස්සන නම් නාසය අනිදස්සන නම් දිව අනිදස්සන නම් කය අනිදස්සන නම් අනිදස්සන විච එකක් අපි දැකනවා දැකලා තියනවා කියලා තීරණයක් කළා තියනවා නම් ඒක මහා මොඩකමක් එහෙනම් අපි තෝරගන්නට ඕන අනිදස්සනයි සප්පටිගයි කියලා කියන්නේ පෙනෙන්නේ නැහැ කියන එක හැබැයි ගැටෙනවා කියනවා. ගැටෙනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඇහැට රූප කනට සද්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස ගැටෙනවා කියන අදහසෙන්. එහෙම නැතුව ගැටෙනවා කියලා කියන්නේ අල්ලන්න පුළුවන් කියන තැනකින් නෙවෙයි. මොකද දැකලා නැති දෙයක් අල්ලන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි හිතන් ඉන්නවා නම් මේ ලෝකේ ඇහැක් දරාගත්ත කනක් දරාගත්ත නාසයක් දරාගත්ත දිවක් දරාගත්ත කයක් දරාගත්ත කෙනෙක් පෙනෙනවා එහෙම කෙනෙක් ඉන්නවා මේක අවිද්‍යාවෙම නිගමනයක් මිසක් බුද්ධ දේශනාවට ගැලපෙන එකක් නෙවෙයි. අපි හිතන් ඉන්නවා නම් ඇහැ කන නාසය දිව ශරීරයේ දරාගත්ත සත්වය අපිට පේනවා කියලා. මේකම අවිද්‍යා සහගත දෘෂ්ටියක් මේකම මුලාවක්. මොකද බුදුරජාණන් වහන්සේ අනිදස්සනයි කියලා පෙන්නපු පේන්නේ නැහැ කියලා කියපේක අපි පේනවා කියලා හිතන් ඉන්නවා නම් කොයිතරම් මුලාවකද ඉන්නේ කියලා බලන්නකෝ. එහෙනම් අපි හොඳට තෝරගන්න ඕන ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික පෙනිලා නැතිනම් දැකලා නැතිනම් අපි එවැනි ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ලෝකේ බල්ලෝ බලල්ලු ඉන්නවා සත්තු ඉන්නවා කියන තැනකින් නම් ලෝකේ පරිහරණය කළා තියෙන්නේ මේක බුද්ධ ශාසනයේ මූලික දර්ශන මාත්‍රේවත් හසුවිච්ච නැති තැනකින් ලෝකේ පරිහරණය කරපු තැනක් එතන ඉඳගෙන නම් අපි කටයුතු කරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය දරාගත්ත මම ඉන්නවා මේ මාව මට පේනවා කියලා ඒ වගේම මගේ අම්මා තාත්තා මම දැකලා තියෙනවා කියන තැනකින් නම් ලෝකේ පරිහරණය කළා තියෙන්නේ මේකම මුලාවක්. මේක මුලාවක් කියලා කියන්නේ හිතුමනාපේ නෙවෙයි බුද්ධ දේශනාවට ගලපලා මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේම ඇහැ අනිදස්සනයි කියලා නම් නාසයේ දිව ශරීරය අනිදස්සනයි කියලා නම් සනිදස්සන විදිහට පෙන්වන්නේ වර්ණ සටහන් මාත්‍රේ නම් එහෙම නැත්නම් වර්ණ රූපේ නම් අපි මෙන්න මේ වර්ණ සටහන් මාත්‍රයක සනිදස්සන ස්වභාවය ඇහැ බවට කන බවට නාසය බවට දිව බවට කය බවට මුලාවෙන් යුක්තව හඳුනගෙන ඇහැක් දැක්කා කනක් දැක්කා නාසයක් දැක්කා දිවක් දැක්කා කියලා ඒ හැකන නාසයේ දිව ශරීරයේ දරාගත් සත්වයෝ පුජ්‍යලියෝ දැක්කායි කියලා. ලෝකේ පරිහරණය කරනවා කියලා කියන්නෙම අන්න ආශ්‍රව සහිතයි. සංයෝජන සහිතයි. ඒ නිසාමයි රූපය අපිට සාසවන් කියලා පනවලා තියෙන්නේ සංයෝජනීයන් කියලා පනවලා තියෙන්නේ මේ ආශ්‍රව සහිත සංයෝජන සහිත තැනකටයි ඒ තාක්කල් හිතනවා මේ රූපය සමග අපිට ගනුදෙනු කරන්නට පුළුවන් රූපයේ සත්වය පුජ්‍යලව ඉන්නවා. රූපේ අම්මා තාත්තා ඉන්නවා. දුවා පුතා ඉන්නවා, බල්ලෝ බලල්ලෝ ඉන්නවා කියන තැනකින් අපි පරිහරණය කරන්නට උත්සාහ ගන්නවා. එහෙනම් හොඳට තෝරගන්නට අවශ්‍යයි ඒක අපේ සම්මුති ලෝක සංකල්පිත දැනුමක් මිසක් වර්ණ සටහන් මාත්‍රයක්මයි නිතරම අපිට සනිදස්සන වෙලා තියෙන්නේ. ඒකත් අපි සනිදස්සනයි කියන තැනින් කතා කළාට ඒ වර්ණ සටහන් මාත්‍රේවත් නෙවෙයි ඇත්තටම අපි හඳුනගෙන තියෙන්නේ. එව නැත්තම් සනිදස්සන විච රූපේවත් ඇත්තටම මුණ ගැහිලා නැහැ. මොකද එසේ මුණ ගැහුණා නම් අපරිආපන්න භූමියේදී රූපස්කන්ධය ගැන කතා කරන්නට ඕන. එහෙනම් අපි නිතරම තෝරගන්නට ඕන මේ පෙනෙනවා කියලා අපි වචනේ පාවිච්චි කළාට එතනදිත් මේ වේදනාවෙන් පමණමයි ඒක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපිට වේදනාවෙන් තොරව පස්සපච්චා වේදනා කියන තැනින් තොරව කොයිම මොහොතකවත් රූපය කියන එක ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ රූපෙ මුණ ගැහිලා නැහැ. එහෙනම් ඇත්තටම අපිට වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූපයන් නෙවෙයි ගෝචර වෙලා තියෙන්නේ වේදනාව කියන මට්ටම විතරයි. එහෙනම් වේදනා සංඥා කියන තනින් සකස් වෙච්ච යම් ආකාරයක් ඇත්නම් ඒකයි විඥාණයෙන් දැනගත්තේ දැනීමක් පහළ කළේ. එහෙනම් මේ වේදනා කියන තැනින් පරිබාහිර වෙච්ච තොර වෙච්ච තැනක් යථාර්ථයේ අපිට මුණ ගැහිලත් නැහැ කතා කරන්නට පුළුවන් කමක් ලැබිලත් නැහැ. අපේ ලෝක සම්මත දැනුමයි ආශ්‍රව ධර්මතා ටිකයි එකතු වෙච්ච තැනකදීනුයි අපි නිතරම රූපය කියන එක පරිහරණය කරන්නට පුළුවන් මට්ටමකින් කතා කරන්නේ. අන්න ඒ තාක්කල් ආශ්‍රව සහිත මනසකින් රූපේ පරිහරණය කරන්න පුළුවන් කියන තැනින් කටයුතු කරලා කාම ආශ්‍රව භව ආශ්‍රව ditthi ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව කියන තැනින්ම ලෝකේ පරිහරණය කර කර නැවත නැවතත් මේ දස සංයෝජනයන් තුල මිහිරි වෙමින් සසර පැවැත්ම නිර්මාණය වෙනවා මේකයි යථාර්ථයේ තියෙන ක්‍රියාවලිය එහෙනම් අපි දැනගත්තා නම් දැකගත්තා නම් යම් අවබෝධයකටපත් වුණා නම් කොයිම මොහොතකවත් අපිට මේ රූපය සමග ගනුදෙනු කරන්නට පුළුවන් කමක් නැහැ කියලා. රූපේ ගැන අපි පනවගෙන තියෙන්නේ අපේ ආශ්‍රව වලින්ම භව තෝරගත්තනම් ආශ්‍රව සහිත තැනකින්ම භව තෝරගත්තනම් එහෙම නැත්තම් අපිට හැම නිතරම වේදනාව කියන කාරණාව පමණමයි දැනගන්නට ලැබිලා තියෙන්නේ හඳුනා ගැනීමට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ වේදනාව කියන තැන සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ උපේක්ෂා වශයෙන් වේදනාව පණවන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපි පසුගිය දේශනාවේ සප්පච්චයන් සංකතං කියන තැන විග්‍රහ කරගන්නකොට හේතු ප්‍රත්‍ය ගැන කතා කරනකොට ගැඹුරින් විස්තර කරගත්තා. අපිට කොයිම මොහොතකවත් කියන්නට පුළුවන් කමක් නැහැ. මේ ආශ්‍රව සහිත කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා මේ රූපෙ දිහා බලලා යම් යම් දේවල් තමන්ගේ හිත තුළ ආය ආයෙත් ගොඩනගනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ පුජ්‍යලත්වේ ඉඳලා. අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව ටික නිසාමයි ඒ ආශ්‍රවයන් නෙදිලා ඒකත් හේතුඵල රටාවකටම නැවත නැවතත් භව සකස් වෙන්නේ එහෙම නැත්නම් දික්ටිගත වෙන්නේ අවිද්‍යාව ගොඩ නැගෙන්නේ ඒ විදිහටයි සසර පැවැත්ම සකස් වෙන්නේ. එහෙම නැතුව කවුරු හරි මේක ඇතුලේ ඉඳලා හදා ගන්නවා නෙවෙයි. අවිද්‍යාව මූලික වුණොත් අවිද්‍යාවට අනුකූලව කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව යලි යලි ගොඩ නැගෙනවා. විද්‍යා ඥානය පහල කරගත්තොතින් ආශ්‍රව සහ මුලින්ම පහ වෙලා ගියොතින් විද්‍යාව මූලික කරගෙන ඊට අනුකූලව අපි තෝරගන්නට ඕන මෙන්න මේ ධර්මතා ටික වැඩෙනවා. එතකොට අපි දකින්න ඕන තෝරගන්න ඕන පැත්තක් තියෙනවා. මේ බුද්ධ දේශනාවේ පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරනකොට කුසල මූල ලෝකෝත්තර කුසල මූලය ගැන විග්‍රහ කරනකොට මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අපි දකින විශේෂත්වයක් තියෙනවා. එහි නාම රූප කියන තැනදී නාම විතරයි සඳහන් කරලා තියෙන්නේ. එතනදී සලායතන වෙනුවට චට්ඨායතන කියන එක භාවිත කරලා තියෙනවා. එහෙනම් මෙතනදී හොඳට තෝරගන්නට ඕන නාම රූප කියන කාරණාවේදී රූප නොදා නාම කියන ටික විතරක් විග්‍රහ කරන්න හේතුව තමයි විද්‍යාව පහළ කරගත්ත නුවණකින් කටයුතු කරන මොහතක රූපයේ සමග ගනුදෙනු කරන්නේ නැහැ කියන නුවණ පිහිටලා තියෙනවා. විද්‍යාව ඇස පහළ වෙලා තියෙනවා. ඒ නිසා එතනදී නාම ධර්ම ටික විතරයි ක්‍රියාත්මක වෙන්නේ. රූපය සමග ගනුදෙනු කරන්න පුළුවන් රූපේ පරිහරණය කරන්න පුළුවන් කියන තැනකින් කටයුතු කළොතින් තමයි අවිද්‍යාව මූලික වෙලා නාම රූප කියන දෙකම ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තාක්කල් අපිට පුළුවන්කමක් නැහැ කතා කරන්නට විද්‍යාව පහළ විච්ච තැනක නුවණ පහළ විච්ච තැනක රූපය කියන තැනින්. එහෙනම් අපි හොඳට තෝරගන්නට අවශ්‍ය කරනවා රූපය කියන තැන කොයිම මොහොතකවත් අපිට පරිහරණය කරන්න පුළුවන් ගනුදෙනු කරන්න පුළුවන් මට්ටමකින් මුණ නොගැහෙන බව. එසේ මුණ ගැහෙන තාක්කල් ඒ කටයුතු කරන්නෙම සංයෝජන ධර්මත් එක්ක වෙලිලා අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රවත් එක්ක කොටු වෙලා. මේකින් කියන්නේ නැහැ සහමුලින්ම අප්‍රියාපන්න භූමියට පත්වෙන තෙක් රූපයෙන් සහමුලින්ම රූපේ පරිහරණය කරන එකකින් අයින් වෙනවා කියලා. හැබැයි රූපය සමග ගනුදෙනු කරන්නට බැහැ කියන තැනකින් නුවණ පහල කරගෙන ඒ පහල කරගත් නුවණ තුලින්මයි පුළුවන්කම ලැබෙන්නේ ditthi වශයෙන් තියෙන සක්කාය ditthi ප්‍රහීන කරගෙන මේ හේතුඵල රටාව අවබෝධ කරගෙන සංයෝජන ධර්මයන් ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙන දර්ශන මාත්‍රයකටපත් වෙලා සහ මුලින්ම දස සංයෝජනයන් ප්‍රහීන කරගෙන කාම ආශ්‍රව භව ආශ්‍රව ditthi ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව කියන අවිද්‍යාවන් සහ මුලින්ම දුරු කරගෙන අප්‍රියාපන්න භූමියට පත්වන්නට අන්න එදාට එතනදී කතා කරන්නට තියෙන්නේ මනායතනයේ සහ ධම්මායතනයේ කියන ටික පමණයි මොකද අපිට නිතරම මේ වේදනාව කියන එක ගෝචර වෙන්නේ මනායතනයේට මිසක් එහෙම නැත්නම් විඥාණයට මිසක් අපිට රූපේ පැත්තෙන් කොයිම මොහොතකවත් අපිට කතා කරන්නට පුළුවන් කමක් නැහැ වේදනාව ගැන මොකද මේ කිසිම වේදනාවක් රූපේ තිබිලා ආව නොවේයි. ස්පර්ශය නිසා ගොඩනැගුණු වේදනාව ඒ මොහොතදී දැන හඳුන ගැනීමකුයි කලේ. එමනම් අපි හොඳට තෝරගන්නට ඕන නුවණ මෙහෙवला අපිට කොයිම මොහොතකවත් රූපේ කියන එක මුණ ගැහිලා නැති බවත් අපිට රූපය මුණ ගැහුණා කියලා නිතරම සිහි කරලා දෙන්නේ මුලාව නිසා බවත් ඇත ඇති සැටි නොදන්නකම නිසා බවත් දැක ගන්නට ඕන. ඒක දැනගත්ත දැකගත්ත දවසට තේරෙනවා වේදනා කියන මට්ටමයි අපිට චිත්ත චෛතසික මට්ටමින් හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ හඳුනා ගැනීමකින් තොරව අපිට ඇහැ ගැන රූප ගැන කන ගැන ශබ්ද ගැන නාසය ගැන ගන්ධ ගැන දිව ගැන රස ගැන කය ගැන පහස ගැන කතා කරන්නට බැරි බවත් අපි ඇහැ රූප කන සද්ද නාස ගන්ධ දිව රස කය පහස ගැන නිතරම කතා කරන්නේ දැනුම් සීමාවක් තුළ ඉඳලා මිසක් අපි කවදාකවත් මේ කතා කරන්නේ ඇත්තටම දැකපු එකක් ගැන නෙවෙයි. මෙතන අපිට වර්ණ රූපයේ සනිදස්සනයි කියලා කියන එකෙන් කොයිම මොහතකවත් අදහස් කරන්නේ නැහැ රූපයේ සමග ගනුදෙනු කරන්නට පුළුවන් කියලා. මොකද වර්ණ සටහන ගැන අපි කතා කළා ඒක කණ්ණාඩියේ පතිත විච ඡායාවක් වගේ දර්ශනයක් මිසක් ඒක අල්ලන්න පුළුවන් හෝ පරිහරණය කරන්න පුළුවන් ධර්මතාවයක් නොවන බව මුලින් සාකච්ඡා කළා. එමනම් දැන් අපිට මේ වෙනකොට වැටහිලා තියෙන්නට ඕන ගෝචර වෙලා තියෙන්නට ඕන තේරිලා තියෙන්නට ඕන අවබෝධ වෙලා තියෙන්නට ඕන රූපය කියන එක සනිදස්සනයි කියලා කිව්වේ රූපේ පැත්තෙන් මිසක් වේදනාව පැත්තෙන් නොවන බව වේදනාව පැත්තෙන් ගත්තට පස්සේ අපිට එතන තියෙන්නේ දැන ගැනීමක් මිසක එතන අපිට කොයිම මොහොතකවත් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ දැනගැනී දැනගත්ත ස්වභාවයේ රූපයයි ඒ රූපේ පරිහරණය කරන්නට පුළුවන් කියලා. මොකද දැනගත ස්වභාවයේ රූපේ වෙන්නේ නැහැ. අපි කතා කළා වේදනාව කියන එක රූපේ තිබිලා ආපු එකක් නොවේ කියලා. එහෙනම් දැනගත්ත වේදනාව රූපයයි කියලා පනවන්නට පුළුවන් කමකුත් නැහැ. ඔන්න ඔය නුවණ නොයදෙන තාක්කල් යෙදෙන්නේ නැති තාක්කල් අපි හිතනවා මේ දැනගත්ත දැන ගැනීම රූපෙමයි. එහෙම නැත්නම් වේදනාව අපි පතිත කරගන්නා රූපේ පැත්තට අවිද්‍යාව නිසා. එහෙම වේදනාව රූපේ පැත්තට දාගෙන ඒ දැනගත්ත වේදනාව රූපෙමයි කියලා අරගෙන ඒ වේදනාව රූපෙමයි තිබුණේ කියලා අරගෙන ඒ වේදනාව මටමයි දැනුනේ කියන තැනින් අවිද්‍යා සහගතව ලෝකේ පරිහරණය කරන තැනටපත් වෙනවා එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකය සමුදේ වෙනවා එහෙනම් දැන් තෝරගන්නට ඕන මෙන්න මේ වේදනාවක් ඇත්නම් මෙන්න මේ වේදනාව රූපෙමයි කියන තැනින් අරගෙන එහෙම නැත්නම් පස්සපච්චා වේදනා කියන තැන රූපෙමයි කියලා අරගෙන අපි මොකද්ද කරන්නේ? ඒ වේදනාව සමග ගනුදෙනු කරන්න පුළුවන් පරිහරණය කරන්න පුළුවන් කියන අවිද්‍යාවටපත් වෙලා යලි යලිත් මතු මතුත් ඒක ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් ඒක ලැබෙන්න තියෙනවා නම් හොඳයි වටිනවා කියන තැනකටපත් වෙනවා. එහෙනම් ඒ වේදනාව කියන එක රූපෙමයි කියන තැනට පත්විච්ච නිසා ඒක රූපේ පැත්තට දාලා යලි යලි ඒක ප්‍රාර්ථනා කරන්නේ. එවැනි ප්‍රාර්ථනාවක් කරනවා නම් අපි තෝරගන්න ඕනේ ප්‍රාර්ථනා කරන්නේ දුක ප්‍රාර්ථනා කරනවා. සසර ප්‍රාර්ථනා කරනවා. පංච උපාදානස්කන්ධයට අහු වෙනවා කියන එක. එහෙම නැත්නම් තව විදිහකින් කිව්වොතින් ආස්වාදය කියලා කියන්නේත් ආස්වාදය කියලා කියන්නේම දුක්ඛ සමුදය ආදීනවේ කියලා කියන්නේ දුක ඒ වගේම නිස්සරණය කියලා කියන්නේ Nirodhe නිස්සරණය කරන්නට යම් නුවණක් පහල කරගත්තොත් දර්ශනයක් පහල කරගත්තොත් ඒක තමයි Nirodha මාර්ගයේ විදිහට විස්තර කරලා දීලා තියෙන්නේ මේක දේශනාහාර විභංගයේ තුල පෙන්නනවා ආස්වාදයේ දුක සමුදය විදිහටත් ආදීනමේ දුක විදිහටත් නිස්සරණය දුක නිරෝධයේ විදිහටත් ඒ නිරෝධ කරන යම් ප්‍රතිපත්තිය ක්‍රමවේදයක් නැත්නම් ඒක නිරෝධ මාර්ගයේ විදිහටත් එහෙමනම් අපි දැන් නුවණ යොමු කළා බලනවා මේ රූපය කියන මට්ටම බොහොම මුලා සහගතවයි අපි අද දවසේදී දැකගෙන තියෙන්නේ වැරදි තැනකිනුයි දැකගෙන තියෙන්නේ. ඒ නිසාමයි අපි මේ සසර ගමනට අවශ්‍ය කරන හේතු යලි යලි ගොඩනගෙන අවිද්‍යාවෙම පැටලෙන්නේ. ඒ නිසාමයි අපිට කවදාකවත් කොයිතරම් කතා කළත් පුජ්‍යල දෘෂ්ටියෙන් තොරව දකින්න නුවණක් පහළ වෙලා නැති නිසා අපි පදයන් පමණක් අල්ලගෙන පරම කරගෙන කෑ ගහන්නට යමු වෙලා තියෙන්නේ. කොයි විදිහට කතා කළත් රූපය සමග ගනුදෙනු කරන්නට පුළුවන් කියන මට්ටමකින් වේදනාව කියන එක රූපේ පැත්තට යොමු කරගෙන වේදනාව රූපෙමයි කියන තැනින් ලෝකේ පරිහරණය කරන්නට ගිහිල්ලා කැඩෙන රූපයක් උඩු වෙන රූපයක් බිඳෙන රූපයක් කියන තැනටපත් වෙලා ඒ කැඩෙන රූපේ, ගෙවෙන රූපේ, බිඳෙන රූපයක් ඇත කියන අන්තින් ලෝකේ පරිහරණය කරමින් අන්න මුලාවටපත් වෙමින් අපි හිතනවා ඕක දැකලා නිවන් දකින්නට පුළුවන් කියලා. එහෙනම් එතනදී අපි නිවන් දකින්නට හදන්නේ ඇත කියන අන්තයටපත් වෙලා ඒ මදිවට බුදුරජාණන් වහන්සේ අනිදස්සනයි කියපු තැන සනිදස්සන කරගෙන එහෙනම් අපි තෝරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ අනිදස්සනයි කියලා පෙන්නපු ඇහැ කන නාසය දිව ශරීරය සනිදස්සනයි කියන මට්ටමට අරගෙන ඒ සනිදස්සන විච්ච ඇහැ කනක් නාසයක් දිවස්තරය දරාගත් සත්වයේ පුජ්‍යලය මුණ ගැහිලා සනිදස්සන වෙලා අන්න එතන කැඩෙන කුඩු වෙන බිඳෙන ස්වභාවය ගැන හිතලා දුක් විඳින සත්වයෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියන මුලාවටපත් වෙලා ඒ සත්වයාව නිවන් දක්කන්නට හදන ගමනක් අද තියෙන්නේ. හිතන්නකෝ වර්ණ සටහන් මාත්‍රයක් පමණ සනිදස්සන විච්ච තැනක මුලාව නිසාම ඇහැ කන නාසය දිව ශරීරය සනිදස්සනයි කියලා අරගෙන ඒ ටික පුජ්‍යලත්වයෙන් බාරගෙන ඒ පුජ්‍යලයට එන දුකක් තියෙනවා ඒ පුජ්‍යලයට එන දුක එන්නේ කැඩෙන නිසා, කුඩු වෙන නිසා, බිඳෙන නිසා කියන තැනකටපත් වෙලා අන්න කැඩෙන බිඳෙන තැන පරිහරණය කරන්න හොඳ නෑ මෙන්න මේ පුජ්‍යලයව. ඒ පරිහරණය කළොත් තමයි මේ පුජ්‍යලයා සසරට වැටෙන්නේ. ඒ නිසා මේ පුජ්‍යලයව නිවන් දක්වන්න ඕන කියන මුලාවකට වැටිලා තියෙනවා. එහෙනම් මෙතනදී මේ නිවන කියලා කියන්නේ සංයෝජනයන්ගේ ප්‍රහීන වීමට මිසක් ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහීන වීමට මිසක් එහෙම නැතුව කවුරු හෝ කෙනෙක් දකින්න නිවනක් ගැන නෙවෙයි බුද්ධ දේශනාවේ පෙන්වන්නේ. එහෙනම් අපි හොඳට නුවණ මෙහෙवला දකින්නට ඕන කාරණාවක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යා ආශ්‍රවයේ, ditthi ආශ්‍රවයේ, කාම ආශ්‍රවයේ, භව ආශ්‍රවයේ කියන ආශ්‍රවයන් තුල ඉන්න තාක්කල් සංයෝජන ධර්මයන් තුල ඉන්න තාක්කල් අපි සසරට වැටෙනවා කියනවා. එහෙම නැත්නම් ලෝකේ පරිහරණය කරනවා කියන තැනයි. පංච උපාදානස්කන්ධේ පරිහරණය කරන එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයට අහු වෙනවා කියන තැනයි. තව පැත්තකින් කිව්වොත් ලෝකෙට හිර වෙනවා කියන තැනයි. තව පැත්තකින් කිව්වොතින් මෙන්න මේ ගැටේ ලිහා ගන්නට බැරි විච්ච එක මොකද්ද ගැටේ? වේදනාව රූපේ බඳගෙන රූපය වේදනාවේ බඳගෙන අපි කටයුතු කරනවා. එහෙනම් අපි හිතනවා නිතරම මොකද්ද? මේ පස්සපච්චා වේදනාව විදිහට හම්බෙන වේදනාව රූපෙමයි කියලා අරගෙන. එහෙමනම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජිති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පසපච්ච වේදනා කියන තැනින් ලැබෙනකොටම අපි හිතනවා මොකද්ද? ඒ වේදනාව රූපෙමයි. හැබැයි හොඳට තෝරගන්නට ඕන රූපය කියන එක නෙවෙයි එතනදි මුණ ගැහුනේ. වේදනාව. වේදනාව රූපෙට බඳගත්තට පස්සේ මොකද වෙන්නේ? වේදනාව රූපේම තමයි කියලා අරගෙන ලෝකෙට වැටෙනවා මුලාවටපත් වෙනවා. මෙන්න මේ මුලාව නිසාම සසරෙන් ගැලවෙන්නට නුවණක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපි අද දවසේදී හොඳට නුවණක් මෙහෙවන්ට ඕන විවෘත මනසකින් දකින්නට ඕන අපි ඉන්නේ තවම ඇහැ පේනවා කියන තැනක නම් කන පේනවා කියන තැනක නම් නාසය පේනවා කියන තැනක නම් දිව පේනවා කියන තැනක නම් කය පේනවා කියන තැනක නම් ඒ පෙනිච්ච මට්ටමේ ඉඳලා ඒ පෙනිච්ච ඇහැකන නාසය දිව ශරීරය දරාගත්ත අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා සත්ව පුජ්‍යලයෝ ඉන්නවා කියන තැනක නම් මේ ඉන්න තැනින් අපි නිවන් දැක්කා කියලා රැවටිලා ඉන්නවා නම් මේකම කොයිතරම් උලාවද්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ අනිදස්සනයි කියලා පනවගත් එක අහසට පොළොව වගේ ගැලපෙන්නේ නැති විදිහට සනිදස්සනයි කියලා පනවගෙන අපි මාර්ගඵලත් ලබලා නිවනුත් දැකලා ඉවර වෙලා නම් ඉන්නේ කොයි තරම්නම් මුලාවක් තුල දින්නේ කියලා තෝරගන්නට වෙනවා. දකින්නට වෙනවා. එනම් මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ කොයිම මොහතකවත් පුජ්‍යල දෘෂ්ටියට වැටිලා ඉන්න පුජ්‍යලයක් නිවන් දක්වන්නට නෙවෙයි. ආශ්‍රව ධර්මයන් සංයෝජන ධර්මයන් ප්‍රහීන වෙන්නට නුවණක් මෙහෙवला කටයුතු කරන්නටයි. ඒ තාක්කල් අපි අනිදස්සන විච්ඡතන සනිදස්සනයි කියන මුලාවෙන් අරගෙන ඒ වගේම වේදනා මට්ටමින් මුණ ගැහෙන තැන රූප මට්ටමේ බන්ධවගෙන එහෙම නැත්නම් වේදනාව මට්ටමින් මුණ ගැහිච්ච ටික රූපෙමයි කියලා රැවටිලා රූපේ බන්ධගෙන ලෝකේ කියන තැනට අහුවෙලා ලෝකේ පරිහරණය කර කර සසරට වැටෙන මුලා අඳුරක් තුල ගිල් වෙලා ඒ කටයුතු කරන්නේ නිරන්තරයෙන්. මොකද්ද මේ වේදනාව රූපේ බඳිනවා කියලා කියන්නේ? මොකද්ද වේදනාව රූපේ පැත්තට ගොඩනගනවා කියලා කියන්නේ? මොකද්ද වේදනාව රූපෙමයි මේකමයි මුලාව. ඔන්න ඔය මුලාව නිසාමයි අපි රූපේ පැත්තෙන් වේදනාව පනවගෙන වේදනාව රූපේ බඳගෙන පුජ්‍යලත්වයට අහුවෙලා ඒ ඉන්න පුජ්‍යලයාව නිවන් දකින්න ඕන කියලා මහා පෙලීමකටපත් වෙලා තියෙන්නේ. මේ දර්ශන මාත්‍රයේ පහල කරගත්ත නුවණක් ලැබුණා නම් රූපේ සමග පරිහරණය රූපේ පරිහරණය කරන්නට බැරි බව රූපය සමග ගනුදෙනු කරන්නට බැරි බව වේදනාව රූපේ නොවන බව වේදනාව රූපේ බඳන්ට බැරි බව ඒක මුලාවක්ම බව තෝරගන්න නුවණක් පහළ වුණොතින් තමයි අපිට දස සංයෝජනයන් ප්‍රහීන කරන නුවණ පහළ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ තාක්කල් අපි සාසවන් සංයෝජනීයන් කියන තැනමුයි ලෝකේ පරිහරණය කරන්නේ නැත්නම් රූපේ පරිහරණය කරන්නේ. ආශ්‍රව සහිතව සංයෝජන සහිතවයි රූපේ පරිහරණය කරන්නේ. ඒ තාක්කල් ලෝකෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. රූපෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. සසරින් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ආස්වාදය මොකද්ද කියලා දැනගන්නට පුළුවන් කමක් නැහැ. ආදීනවයට එහෙම නැත්නම් දුකට පත්වන එකෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ තාක්කල් ලෝකේ පරිහරණය කරනවා පංච උපාදානස්කන්ධේ පරිහරණය කරනවා පුජ්‍යල දෘෂ්ටියෙන්. ඒ තාකල් අවිද්‍යාවේ පැටලෙනවා සසර ගමන හිමි වෙනවා. දුක්ඛ ආර්ය සත්‍යයේදී කොයිම මොහතකවත් වේදනාව රූපේ පැත්තට දාලා එතකොට ඒ වේදනාව රූපෙන් ආපු එකක් කියන තැනටපත් වෙලා ඒ වේදනාව දැනෙන්නේ මටයි අහවල් තැන හිටපු මටයි කියලා මුලාවකටපත් වෙලා ඒ රූපේ මම කියලා බඳගෙන ඇහැ කන නාසය දිව ශරීරය දරාගත්ත මමමයි රූපේ කියලා අරගෙන ඒ නොපෙනෙන එකක් පේනවා කියන තැනකින් පරිහරණය කරන්න පටන් අරගෙන මට තමයි මේ දුක එන්නේ කැඩෙනකොට කුඩු වෙනකොට බිඳෙනකොට විපරිණාමයටපත් වෙනකොට රූපේ පරිහරණය කරපු නිසා ඒ නිසා පවතින රූපයක් තියෙනවා ඒකේ තියෙනවා වේදනාවක්. ඒ වේදනාවන් පස්සේ යන්නට හොඳ නෑ කියන තැනකින් මුලාවටපත් වෙච්ච නිවනක් හොයන්නට යනවා. වේදනාව රූපෙමයි කියලා අරගෙන ඒ වේදනාව රූපේ බන්දලා ඒ රූපේ තියෙන වේදනාව පරිහරණය කරන එක තමයි දුක කියලා අරගෙන ඒ වේදනාව පරිහරණය කරන්නට හොඳ නෑ රූපේ තියෙන එකක් මේක නම් ගන්නට හොඳ නෑ ඒ නිසා රූපේ තියෙන වේදනාවයි දුක කියලා පනවගෙන කොයිතරම් මුලාවකටපත් වෙලාද කියලා ගත්තොත් අද දවසේදී ඇත කියන අන්තයට පැටලිලා ඒ රූපේ තියෙන වේදනාවක් තියෙනවා ඒ රූපේ වේදනාවක් තිබුණට ඒක කැමැතිසේ නැහැ ඒක කැඩෙනවා කුඩු වෙනවා බිඳෙනවා නැති වෙනවා වෙනසෙනවා ඒ නිසා දුක එනවා කියන තැනකින් නිවන් දකින්නට යම් උත්සාහයක් තියෙනවා නම් මේක මුලාවක් විතරයි ඒක කවම කවදාකවත් සිද්ධ වෙන්නේ නැති තැනක් රූපය පරිහරණය කරන්නට පුළුවන් කියලා ගන්න එකම මුලාවක් එතනටපත් වුණා නම් එතනින් එහාට ඒ දෘෂ්ටියේ ඉඳලා කතා කරන සියල්ලම අවිද්‍යාවක් විතරයි ආශ්‍රව සහිත තැනකින් සංයෝජන සහිත තැනකින් රූපේ සාසව කරගෙන සංයෝජනීය බවට පත් කරගෙන කරන විග්‍රහයක් අර්ථකතනයක් පමණයි ඒක ලෝකෙට අයිති එකක්මයි එහෙනම් අද දවසේදී අපි උත්සාහවන්ත උනේ රූපය සාසව වෙන්නේ සංයෝජනීය වෙන්නේ සංයෝජන සහිත ආශ්‍රව සහිත මනසකට භව ආශ්‍රව සහිත සංයෝජන සහිත දෘෂ්ටියකට භව පෙන්වලා දෙන්නටත් රූපය කියන එක සමග ගනුදෙනු කරන්නට පුළුවන්කම තියෙන්නෙම අපරියාපන්න භූමියෙන් පහළ බවත් ආශ්‍රව සහ සංයෝජන සහිත තැනකින් බවත් සාකච්ඡා කරගන්නට යෙදුණා. මේ ගැඹුරු දර්ශනයන් නැවත නැවතත් විමර්ශනය කරමින් අපි ඉන්න තැන විවෘත මනසකින් යුක්තව යලි යලිත් සිහිපත් කරගෙන යලි යලිත් ආවර්ජනය කරගෙන බලලා අපි රැවටිලා ඉන්න තැනක් ඇත්තම් එතනින් ගැලවෙලා නිදහස් වෙලා උතුම් නුවණක් පහළ කරගෙන සසරෙන් එතර වෙන්නටම අද දවසේදී සාකච්ඡා කරගන්නට යෙදුණු මේ ධර්ම කාරණා හේතුපකාරක ධර්මයක් බවට පත්වෙත්වා හැම දිනාටම මේ ධර්ම සාකච්ඡාව තුළින් ජනිත වන්නට යෙදුණු පුණ්‍ය කුසල ශක්තිය සාංශාරික දුකින් ඈතර වීම පිණිසම ප්‍රඥා පාරමිතාවක් බවට පත්වෙත්වා ප්‍රඥා පෞරක් බවට පත්වෙත්වා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක් වේවා